අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට කුමුදුනිගේ ඉල්ලා සිටිමු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 17ක් තියෙනවා එකක් ධර්මදේශනය ගැන තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව අද උදේ පැයක් පමණ සක්මන් කළා වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා ලෙස සක්මනේදී පාදවලට ගොරෝසු බව සුමුදු බව තද බව මොලොක් බව බර සැහැල්ලු බව දැනුණා තවද එක් පාදයක් ඔසවන විට අනෙකට පළමු පාදයේ බර සමගාමීව දැනීමත් පළමු පාදයේ සැහැල්ලු වන බවත් විලුඹේ සිට ඇඟිලි තුඩු කරා ශරීරයේ බර ගමන් කරන ආකාරයත් පැහැදිලිව පෙනුණා. ටිකෙන් ටික පහසුවක් දැනුණා. සන්ධිවල චලන වේදනා දැනුණා. පැයකින් පසු පරයන්කයට ගියා. මාගේ අරමුණ ආනාපාන සතියයි. ඉඳගෙන කම්මැලි කපට්ටල වී මම දැන් මෙතන ලෙස වටහාගෙන ඉරියව්ව දෙස බැලුවා. ටිකකින් ඇතුල්වන පිටවන කියා මෙනෙහි කළා. ඇතුල්වනවා පිටවෙනවා කියා මෙනෙහි කළා. ටික වේලාවකදී මෙනෙහි කිරීමෙන් තොරව හුස්ම දෙස මුල මැද අග ලෙස ආසන්නව උත්සන්නව බලා සිටියා. මෙවිට ක්‍රමයෙන් හුස්ම සංසුන් වෙනවා සංසුන් වෙනවා. මේ අතර ශරීරයේ පැද්දීම ඉදිරියට පිටුපසට පැත්තට දැනුණා. තදවීම තෙරපීම් රත් වීම පිච්චීම් වේදනා වරින් වර ඇති වුණා. හුස්ම රැල්ල සංසිඳුණා. වේදනා අඩු වුණා. පහසුයි විවේකයි. මෙසේ පෑ දෙකකට ආසන්න භාවනාව කරගෙන ගියා. ඔබ වහන්සේ සුවපත් වේවා. උතුම් නිවනින් සැනසෙත්වා. මට උත්සාහ කරලා තියෙනවා සත්‍යමත් භාවයේ අඛණ්ඩ භාවයේ විස්තර කරන්න ඒකටම එල්ල වෙලා නැහැ යම් විදියකට Tamante ඒක හිතට වැදුනොත් මේ පැය දෙකේ දල වශයෙන් වෙනකට වැඩිය සත්‍යමත් ගතිය තිබුණයි කියලා ආපුදුම ආත්ම ශක්තියක් එනවා. ඒකට ලැබෙන සාක්ෂි තමයි අවිදිනකොට වමේ දකුණේ ඔසෝන යවන තබන විස්තර. ආසන්න වශයෙන් උත්සන්න වශයෙන් ආනපාන බලනකොට විස්තර. විස්තර වලින් තමයි අනික් කෙනාට තේරෙන්නේ මේ අමියා සත්‍යමත් වෙලා තියෙන භවිතය නිසා ඒක දැනෙන්න දැන වෙන්න ලියනවා කියන එක තමයි ඔය කමටහන් වර්තාවේ තියෙන වැදගත්කම. ඉතින් ඒක මේ ප්‍රශ්නයක්ම වෙන්න ඕනේ නැහැ. ප්‍රකාශයක් වශයෙන් කීත හැකි මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට ගත්ත උත්සාහයක් හොඳයි. අපි යනවා ඊගාව ප්‍රශ්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මූලික අරමුණ පිම්බීම හැකිලිම කරගත් මා මුල් විනාඩි කිහිපය තුලදී පිම්බීම හැකිලිම නැති වී යාමට හා ඉන්පසු නැති වී යන අයුරු දවස් කිහිපයක සිට අත්දකින මා මීට පෙර තත්පර එකක් හෝ දෙකක් වන දේ නොදැන නොදැනෙන තත්වයක සිටි යෙමි. අද උදේ සිට පිම්බීම හැකිලිම තුනී වී නැති වී ගිය පසු තත්පර එකක් හෝ දෙකක් තුලදී වන දේ නොදැනෙන්නාseම ගැස්සී පසුපසට ටිකක් විසිවි නැවත පිම්බීම හැකිලිම හා සම්බන්ධ වේ. තෙරුවන් සරණයි. ඒකට ඒක ගැස්සෙනවා පසට තල්ලු වෙනවා පිපිරෙනවා වගේ තියෙන එකට එන්නේ එන්නේ එන්නේ උහුරු වෙලා එහෙම නැත්නම් ඒක භාවනාවෙන් වෙන දෙයක් කියලා තේරුම් කරගත්තොත් ඒ තප්පර ගන්න ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක එන්නේ නැත්තේ අපි ඒකට තියෙන බීතිකාව නිසා, බය නිසා. හැබැයි මේ නොදැනෙන ගතිය නෙවෙයි නිවන කියන්නේ. ඒකත් මේ දැනන දැනුම හැම දැනුමටම වැඩිය ඒක සමතුලනය කරන්න තියෙන අනිත් පැත්ත. ඉතින් ඒක හුරු කරගන්න හුරු කරගත්තාට පස්සේ අපිට දැනෙන දේවල් වල බර වැටෙනම් මේකේ සරණ යන්න පුළුවන්. මේක බය නම් කම්මැලි නම් මේකේ සරණ යන්න පුළුවන්. ඒ දෙක එන්න නොදන්න දේ. එහෙම නැත්නම් පෙර ඇසු නොවිරු දේ ට සාදර වෙන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ඒකට තමයි ඔය ලකුණු පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු සංචින්න කාලේ කියන්නේ ඒකට ලෑස්තිලා යන්න කියලා. ලෑස්තිලා ගියාම තප්පරයක් දැන් නෙවෙයි ඊට වැඩි පොඩ පොඩ පොඩ පොඩ වැඩි වැඩි වෙන ගානට Tamanට සාන්තිකර තත්වයක් එහෙම නැත්නම් භාවනාවේ දියුණුවක් දියුණුව කියන්නේ මේක නැතිකම නෙවෙයි ඇතිකමත් නෙවෙයි මේකට සාදර වෙන එකයි ලෑස්තිලා යන එකයි ඒකට සුදුසු අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ දින පහළ නිවාසිකාගාරයේ සිට උඩ සක්මන් මළුව හා භාවනා ශාලාවට පෙරවරු 7:30ට පිටත් වීමි. නිවාසිකාගාරයේ සිට මා ගමන් ගමනාන්තය දක්වා 1 2 වශයෙන් පියවර මැන්නෙමි. පියවර 700ක් ගණන් කළ අතර පහළ සිට උඩ මළුව දක්වා දුර මීටර 700ක් පමණ වන බව නිරීක්ෂණය කළෙමි. අනතුරුව මා මෙතන සිටගෙන සිටිමි. සිතමි වැලි මළුවේ ඇවිදීමි. යනුවෙන් සතිය පිහිටවා සක්මන් භාවනාවේ යෙදුණෙමි. වෙනදා මෙන් වෙනදා මගේ වම්නාස් කුහරය පමණක් සාමාන්‍යයෙන් වැඩ කරන අතර නාස් කුහර දෙකෙන්ම වේගයෙන් හුස්ම ගැනීම පිටවීම සිදුවන්නට විය. වම දකුණ වශයෙන් මෙනෙහි කළ අතර විනාඩි 5කින් පමණ දෙපා පාලනය කිසි දෙපා පාලනයේ කින් තොරව ගමන් කරන්නට විය. වැලි පොළව ඊටාම සුවදායක මෙට්ටයක් මෙන් දැනුනි. පරයන්කය. පසුව මා පරයන්කයට ගොස් මා දැන් මෙතන සිටිමි යනුවෙන් මෙනෙහි කොට භාවනාවේහි යෙදුණෙමි. විනාඩි 10කදී පමණ ආශ්වාසය නොදෙනන අතර ප්‍රශ්වාසය උඩුතලයේ වදමින් මුළු ශරීරයටම ශරීරයම පිනා යන්නට විය. මුළු ශරීරයම විදුලියක් මෙන් විය. ඇසිපිය වේගෙන් ක්‍රියාකාරී වූ අතර වසර 60ක් 60ක් පමණ කාලයක් දක්වා අතීතයට සිත ආපසු ගමන් කළේය. මගේ වයස අවුරුදු 63කි. මා මේ මාගේ භාවනා අත්දැකීමයි. වසර 3ක් භාවනාවේ යෙදෙන අයෙක් මේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ටබිට්ලා හොට බිම යනිලා නම් තියෙන්නේ. ඒත් කමන්නේ නැති ওই මට්ටමින් හරි මදයි අනුගගා දනගගා මේ උඩ කන්දට නගිනේ. මට 65ක් දැන්. ඒ නිසා මට වැඩිය තරුණයි. ඒ නිසා දැන්වත් අඩු ගානේ ඔය මේ පරණ ගුණයි කරත්තේ විකුණලා කංශපා බිස්නස් අතහැරලා මේ කරුණාකරලා මේ භාවනාවට බහැලා මේ මැරලා ගියාට කමන්නට ඉන්න පොඩි උන්ට ඉතුරුලා ඉන්න දරුවන්ට ගුණ පුරන්න මේ ආදර්ශය තියලා මරුණත් මට ගානක් නැහැ. හොඳයි වැඩේ හොඳයි හැබැයි. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූලික කමටහන ආනාපාන සතියයි. ටික කලකට පෙර එය මට වැටහුණේ හදවතේ ගැස්මක් වැනි චලනයකි. අද දින විනාඩි 15ක් සමතේ 15ක් සක්මනේ සිට පරියංකයට ගිය විට සතිය හොඳින් පැවතිනි. ටික වේලාවකින් පැහැදිලි නිදහස් තැනකට සිත සිත එසවූ බවක් දැනින. මෙය ඉබේටම සිදුවත් මා විසින් කළ දෙයක්ද නොදැනේ. එම තැන නිදහස්ය. එවිට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල ඇසු ගෝචර භූමිය ගැන සිහිවිය. ඒ තුල සිත තවදුරටත් নিমগ্ন කර පසු එහි ඇති කෙලෙස් රහිත බව හඳුනා ගතිමි. විතක සිටිවිල්ලක් ආසැනින් එය හඳුනාගත හැකිය. ඒ ගැන ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පසුතැවිල්ලක්ද නැත. අද දින වැඩි වේලාවක් නිදහස් කාලයේ සිත පැවති අතර කායික වේදනාද නැත. මෙය මාගේ අත්දැකීමයි. උපදෙස් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ තියෙන සහල් විස්ථානයත් අපි ජීවිතයේ දකින ආතතිගත මේ යුතුයකම් හරි මේ කරන එක දෙකම උප්පත්තිය ඉඳලාම තිබුණු දෙයක්. නමුත් මේක දන්නේම නැහැ අපි. මේක තිබුණා කියලා දන්නේත් නැහැ. මොකද කතා කරන්නේ මේ කංකරච්චල් ගැන. අහන්නේ කතා කරන්නේ බුදු කෙනෙක් බුදුවරු ගැන කතා කරන්නේ ආර්යයන් වහන්සේලා ගැන කතා කරන්නේ සත්‍ය ධර්මය ගැන කතා කරන්නේ සත්පුරුෂයන් ගැන කතා කරන්නේ. ඉතින් ඉත 100%ක්ම පිටලා තියෙන්නේ කන පින්දාන් වල. මෙතෙන්ට පාර වෙන්නාට පස්සේ හිතනවා නිකන් නිකන් බුදුහාමුදුරුවෝ දීපකක්යි. බුදුහාමුදුරුවෝ දීලා නැහැ මේක තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියලා. ඒ නිසා කවදා හරි එක දැකපු කෙනා ඒක වැඩි කරගන්න පැත්තට කටයුතු කරන්නේ නැත්තම් තිබුණටත් වැඩිය අමනයි. තිබුණටත් වැඩිය අසප්පුරුසයි. තිබුණටත් වැඩිය පශ්චාත්තාප වෙනවා. හැබැයි මේක වැඩි කරගත්තට මේක නෙවෙයි නිවන කියන්නේ. මේක මේ නිවන් දකින්න අවශ්‍ය කරන දෙපැත්ත සමතුලනය කරන්න අවශ්‍ය දෙයක් මිස මේක නෙමෙයි නිවන කියන්නේ. ඒ නිසා අපි මේ පුළුවන් තරම් වැඩි වෙන විදිහට ජීවන රටාව සම්මා ආජීවයේ අත්ත සම්මා පණිදි සකස් කර ගන්න ඕනේ. ඒක බැරි නම් ඉතින් පෙරපින්නේ. ඒක ඕන වෙලාවෙ කරන්න පුළුවන් නම් අපිට පෙරපින් තියෙනවා. ඒ නිසා පෙරමින් ඇතත් නැතත් උත්සාහ කරලා බලන්න මේවැනි තත්ත්වයක් හිතේ කොහොමටක් තියෙනවා. ඒක බහුලීගත කරන්න දියුණු කරන්න කිසියම් කෙනෙකුගේ ඥානයක් අහන්න යන්න එපා. තමන් ළඟ තියෙන සාමාන්‍ය බුද්ධි විතරයි. ඒක ලෙලා මේ පහසු தත්තේ අරමුණු අඩු සාහනශීලී తত্ত্বය වැඩි කර ගැනීම සඳහා යම් කිසි දෙයක් කළ යුතු නම් ඒ දේ කරන්න කියන එක තමයි උපදේශය. තෙරුවන් සරණයි. අතිගරු ස්වාමීන් වහන්සේ ඊයේ දිනේ මාහට ලැබුණු සමාධිය එනම් ආනාපානයේ හුස්ම දෙස මා මෙතන හිඳමින් සතියෙන් බලා සිටීමේ කියාද බාහිර කිසිම අරමුණකට සිත පිටට ගියේ නැති බවද එවිට මා අද්දුටුවේ හුස්ම යනු සියුම් රූප කලාප ප්‍රවාහයක් වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් චක්‍රාකාරව දිස්සූ බවයි ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී යාමෙන් අනතුරුව එය අද්දුටු බවත් අතේ ඉහළ කොටසට ඉන්දිකටු වලින් සිදුරු කරනවා සේද දැනුනි. අනතුරුව හුස්ම රැල්ල එක පිට එක ගියාසේ දැනුණු අතරම ඉක්කාවක් වැටෙනවාක් වැනි එක්වරම දැනුනි. ඒ වෙලේ ඉරියව්ව ඊතා හිතකරව සතිය සතිමත්ව පැවතුනි. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඔබ කමඨහන් පිරිසුදු කළ විට පැවසුවේ ඒ ආකාරයට තව තවත් කරගෙන යන ලෙසය. සක්මන් භාවනාව මාගේ ප්‍රශ්නේ නම් අද දින උදෑසනම බොහෝ වෙලා සක්මන් භාවනාව බඹයක සීමාව දෙස netyoma පළමුව වම දකුණ ලෙසද පසුව ඉදිරියට පාද විහිදුවා සතියෙන් තබෙමි. යන්නද සාර්ථකව සිදු කෙලෙමි. අනතුරුව පාරයන්කයට ගොස් කෙතෙක් වේලාවක් සතියෙන් මෙතන හිඳමින් සිටීමේ යයි කියා සිහි කර පළමුව නාසිකාග්‍රයේ හුස්ම රැල්ල රැල්ල දෙසද එසේ පැය එකහමාරක කාල පරාසයක්ද සිටියද කිසිම සමාධියක් ආවේ නැත. පසුව ආනාපානයේ පිම්බීම සහ හැකිලීමද සතියෙන් පැය දෙකක් පමණ බලා සිටියද සමාධියක් අහලකටවත් තිබුණේ නැත. බාහිරයට හිත පිට ගියේද නැත. ඔබ වහන්සේගෙන් කමඨාන් පිරිසුදු කිරීමක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සතිය පැත්තෙන් බැලුවා නම් සතිය දිගට තිබුණා කියන සතුට ප්‍රමෝදයට කර්ම තියෙනවා. සමාධිය පැත්තෙන් බැලුවොත් ඊයේ හොඳයි අද හොඳ නැහැ කියලා පශ්චාත්තාපය තියෙනවා. ඒ නිසා අපි සතියෙන් එපිට ගිය හැම තැනකදීම ජය පරාජය පශ්චාත්තාපය සහ ජයග්‍රහණ පිළිලා. ආතතිය වැඩි. ඒ නිසා බලන්න සතියේ තියෙන මැදි කරගෙන යන්න කිසිම දාසක ආතතියක් කිසිම දාසක හරියයි කියලා සතුටක් හෝ වැරදුණයි කියලා පරාදයක් එන්නේ නැහැ. ඒ නිසා මේක මේ සතිය හරහා මේක බලන්න කිව්වට ඒක තේරුම් ගන්න නැතිකම තමයි අහගෙන ඉන්නකොට තේරෙන්නේ. බලන්නේ නිතරම සමාධියක් තිබුණ නැහැ කියලා වස්චාත්තාව. එමෙතර සතිය තියෙනවා කියලා සතුටු වෙන ගතිය ඉස්මතු කරලා සතිය සමාධිය නැතුණා කියන පශ්චාත්තාපේ යට කරපු දවසේ ඔන්න භවනාව ඉදිරියට යනවා. ත්‍රිතියෙදි ගුණා තින්දදී කරත් ඉස්සට දාන්න හදනවා ඉස්සරහට. ඉතින් ඒකට තම ගණනක් කරන්න බෑ. ගුණාට ඉස්සලා යන්න දුන්නා නම් ගුණා ගුණා තමයි කරත් තමයි හොඳ බඩු තියෙන්නේ. මොකද ගුණා ඉස්සර වුණොත් තමයි ගමනක් තියෙන්නේ. ඒ නිසා සතියම ඉස්සර කරලා මේ රචනේ ලියලා බලන්න කොච්චර ලොකු උනන්දුවක් ඇති වෙනවද කියලා. දැන් නස්කූණියක් මුස්පේන්තුවක් කණපින්දමක් පිරුණු ඉච්ච ගතියක් පෙන්නලා තියෙනවා. මොකද අර කොයි අඳුනදිම නැති සමාධියක් අනුව මේක බලන්න කියන නිසා එන්නේ ඒක නැතුව සතිය පැත්තෙන් බලලා ධෛර්යය වෙලා ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව සම්බන්ධයෙනි අද දින පරයන්ක භාවනාවේදී මාලත් අධ්‍යක්ෂයෙන් මෙසේ වාර්තාගත කරමි මාගේ කර්මස්ථානයේ ආනාපාන සතියයි ඊට ඉක්මනින්ම හුස්ම සංසිඳී ගියේය අන් දිනයන් හිද සිදුවන්නාක් මෙන් හිස් ස්වභාවයක් තුල තනවීමි චක්‍රාකාරව සිදුවන කම්පන චලනය මාහට හොඳින්ම දැනුනි මෙසේ ටික වේලාවකට පසු මා ඉදිරියේ බොහෝ රූප හා සිද්ධීන් දිස්වන්නට පටන් ගනි. ගති. ඒ සෑම රූප රාමුවක්ම අතීතයට සම්බන්ධ සිද්ධීන් උනි. මේ අතර මීට වසර 10කට පමණ පෙර මියගේ මවගේ මුහුණද මම දුටුවෙමි. විවිධ රූප රාමු වේගින් මා ඉදිරියේ මෙවි මෙවි අතුරුදහන් වෙමින් තිබිනි. මෑතදී සිදු යම් හිත්‍රිදුම් දුන් අවස්ථාවක්ද දිස්සුනි. එය ද්වේෂයක් ලෙස මනසේ තැන්පත් වී ඇති බවක් තේරුණි. එවිට මාහට එක්වරම දැනුනේ මා මරණය ආ සම්ත අධ්‍යක්ීම් ලැබමින් සිටින බවය. තවද මනසේ නිමිති ආකාර හැඩ ලෙස සතහන් වී ඇති රාග හා ద్వේෂ සිතුවිලි මෙසේ මතුවන බවත් මේවා දෙස සතියෙන් බලමින් අත්හැරිය යුතු බවත් මාහට අවබෝධ වුණි. එම අවස්ථාවේදී ඔබ වහන්සේ අප අපගේ භාවනාවේදී සතිය වඩා ගැනීමට උපදෙස් දෙන්නේ මරණ මොහොතේදී සතිමත්ව එයට මුහුණ දීමට බව මට එම සිදුවීම් අතරදීම වැටහුණි. වේගයෙන් දුවන මේ රූපරාමු පෙළ බලා සිටීමේදී මාගේ උගුරකට වේලි පිපාසයක් දැනුනි. දැන් දාත් එකිනෙක ගැටුණු මට දැනුනි. තද බල පිපාසය එලෙසම තිබුණි. මේ සියල්ල මරණයේදී ලබන අත්දැකීම් ලෙස මට හැඟී ගියේය. ඉන්පසු මා නැවතත් සංසුන් හිස් තැනක පසුවන බව මාහට තේරුණි. මේ ස්වභාවය බොහෝ වේලාවක මේ ස්වභාවයේ බොහෝ වේලාවක් පසු වූයෙමි. පැය දෙකක පමණ කාලය තුල මේ ලැබූ අත්දැකීමෙන් පසු මාහට නිතර නිතර එම සිදුවීම සිහියට නැගේ. මා තුල එවිට හිස් ස්වභාවයක් මනසේ ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ මගේ අද දින අත්දැකීම මෙසේ සටහන් කරනුයේ එය මීට පෙර මා භාවනාවේදී ලබා නොමැති අලුත්ම අත්දැකීමක් නිසාය. සතිය අපට සිටින සමීපතම මිතුරා බව මට හොඳින්ම වැටහුණි. නිවැරදි මාවතකට අපව යොමු කරන ඔබ වහන්සේ ගේ පාද නැමද ගෞරවනීය নমස්කාරය පුද කරමි. තෙරුවන් සරණයි. මේක ඉස්සරහට යනකොට ওই තරම්වත් සීලීලාරයක් නැහැ. ওই තරම්ම කඩ කෝල ගතියක් නැතුව හරියට හොඳටම <coughs> දන්න කෙනෙක් හම්බුණා වගේ ඒ සතියට අනුග්‍රහ කරපු ගමන් සතිය අපිට අනුග්‍රහ කරනවා. එකම දේ තියෙන අපි සතියේට කෙනෙක්ම් කරන එක, කෝල ගති පාන එක, සතියේ නෑ කියලා සතියේ තීදී චෝදනා කරන එක. එතකොට ඉතින් සතිය මුසුප්පු වෙනවා කරගන්න දෙයක් නැති. නෑ මම ඉන්නෙම සතියෙමයි. මේ සතිය කවදාකවත් මම ආපතක් කරන්නේ කොතනදිත් මට උදව් කරනවා කියලා බැලුවොත් වෙන කිසිම සේවකයෙකුට වැඩිය බොහොම ස්වාමි භක්තියකින් ලිංගතු වැඩ කරනවා. එතකොට තේරෙනවා මේ අඬ ගහන්න ඉස්සෙල්ලා සතියේ හිතා ගන්න බෑ අවුරුදු ගණන් මහන්සි වෙච්ච එක තප්පරෙන් දෙකෙන් හරියනවා. ඒ නිසා මේ අවුරුදු දෙක මහන්සි වෙන එක මරණ මොහොතේ කරන්න බෑ. ඒ ටික කල්ලාතු කරලා තිබ්බොත් මරණ මොහොත අත්‍යවශ්‍ය වූ මේ ආත්ම විශ්වාසය ඇති කරලා දෙනවා. ඒ නිසා මේක ඇති කරගත්ත මේ ගැම්ම තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා. ගැම්ම කවන්න තියෙනවා. ඒ නිසා නැවත නැවතත් අර පසුබිම කඩා ගන්න නැතුව විචල්්‍ය සාධක කල කලම්ම ගන්න නැතුව මේ සතියේට හොඳට මුල් බැහැගන්න ඉඩ දෙන එක තමයි කරන්නේ. පෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. හිටගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කොට පාදවලට සිත යොමු කර මම දැන් ඇවිදිනවා යන අරමුණෙන් සක්මන් කළෙමි. පියවර කීපයක් යන විට සිත පිට ගියත් ඒ බව හොඳින් සතිමත් වී නැවත අරමුණ කරා සිත යොමු වේ. ඔබ වහන්සේ දේශනා කළ පද්දී සිත ගිය තැන් නැවත වටහාගෙන ආපසු අරමුණට සිත ගෙනීමට උත්සාහ කළෙමි. එය සාර්ථක වූ බව වැටහුණි. හොඳින් සතිය පවත්වා ගත හැකිය. මෙසේ පැයක් පමණ සතිමත්ව සක්මන් කළෙමි. පරයන්ක භාවනාව. සක්මණෙන් පසුව පරයන්කේදී ආනාපාන සති භාවනාවේදී ඊතා ඉක්මනින්ම විනාඩි 1කින් පමණ හුස්ම රැල්ල තුනී වී නොදෙනී ගියේය. ශබ්ද වේදනා ආදීන් බාධාවක් නැත. ඊටමත් හොඳින් සතිමත් වීමි. ඉඳ හිට සිටිවිලි ආවත් ඒවා මම නොවේ මාගේ නොවේ මාගේ ආත්ම නොවේයයි වහා වැටහි. සිත ගිය තැන් හරහා නැවත මූල කර්මස්ථානයට වහම පැමිණීමට හැකිවිය. හොඳින් සතිමත් වූ විට ශරීරයේ ඉහළ කොටස පැත්තට නැඹුරු වෙන බවක් නැවත ටික වේලාවකින් ක්‍රමෙන් බෙල්ල නැවි ඉදිරියට බරවන ගතියකුත් දැනේ. සතිමත් බව දිගටම පවතී. ශරීරයේ නොයෙකුත් තැන්වල දැනෙන කම්පන චංචල වේදනාවන්, රත් වීම ආදී දැනුණත් ඒවා මතුවෙන ස්ථාන ගැන සිත යොමු නොකොට සිටිනා විට ඒවා කේන්ද්‍රගත වන බවක් වැටහුණි. ඒ කිසිවක් මාගේ නොවන බව වටහා ගතිමි. ඒ දෙස සතිමත්ව බලා සිටීමට පුළුවන්. ශරීරයේ ඇතුල්වීම ඉදිරියට නැමීම නිසා විටින් විට සතිමත්ව නැවත උඩුකය ඍජුව තබා ගැනීමට උත්සුක වීමි. නමුත් ඒ අවස්ථාවේදී මට හැඟුණේ නැවත මම යන මම යන හැඟීමක් ඇතිවෙන බවයි. මෙසේ කීප වතාවක්ම කය ඍජු කරමින් පෑයකුත් විනාඩි 15ක් පමණ පරියංකේ ගත කෙලිමි. ගෞරවණීය ස්වාමින් වහන්සේ උපදේශ පතමි. ඔබ වහන්සිට උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. ඒ කියන්නේ හිත පිට යනවා මෙහෙමයි ගියේ මෙහෙමයි එන්නේ කියන එක අවබෝධ කරනකොට ගිය ගිය විදියට ආපහු ආපහු එනේව නැති වුණත් නැවත ආවට පස්සේ ආවයි කියන එක තේරෙන එක තමයි ඉස්සලා වෙන්නේ. ඊට පස්සේ තමයි සවිස්තරව ගියා පාරවල් තේරෙන්නේ. එතකොට මේ හිතවිලි වල ඒ ගිය තැන් වලින් කෙලස් සිද්ධ වෙන්නේ නැහැ කෙලස් අහෝසි වෙනවා. ඒ වගේම තමයි යම් වෙලාවක භවනා කරනකොට මේ මමය මතුවලා ආවට මේ රාගය කියලා මතුවලා ආවට මේ මම ආයනේ මතුවලා ආවට ඒක දන්න තාක්කල් ඒ කෙලෙසක් වෙන්නේ. මෙසේ ඉගෙන බය වෙන්න දෙයක් නැහැ. එතකොට මේ Taman දැන දැන දැක දැක මට මාන්න ඇති වෙන හැටි මට ආත්ම ආතාවෙන් නැත්තම් මම අයනේ ඇති වෙන හැටි තණ්හා වෙතෙන් හොඳට පෙනෙන. ඒක හරියට මේ හොඳට කරන්ට් එක තියෙන වයර් එකක් අතට රබර් ග්ලව් එකක් දාලා ඇල්ලුවා. දන්නව ඒ කරන්ට් එකේ තියෙන වදින්නේ නැහැ. වදින්නේ නැත්නම් මොකද තමන් අරස වෙලා තියෙන නිසා. ඒ නිසා ඒක දැකීම තමයි මෙතන තියෙන වැදගත්ම දේ. අන්න ඒකට අරතෝ සංකල්පේ මේ කාගේ දෝදයක් වාගේ. එහෙම නැත්නම් ස්වභාවයක් විතරයි මේක. මේක ගතියක් විතරයි මේක මට ලැජ්ජ වෙන්න හරි ආඩම්බර වෙන්න දෙයක් නැහැ කියන මෙන්න මේ ආකල්පෙන් තමයි අපේ විමුක්තිය අපිට ලැබෙන්නේ. ඒක නිසා මම ආයනේ ආවත් සක්කාය දිට්ඨිය ආවත් ඒ ඔක්කොම ඇල්මැරෙනවා නැත්නම් විෂමැරෙනවා දැන දැන වෙනකොට. ඒ නිසා ওই ක්‍රමයේ ඕම ඉදිරියට යනකොට ඉව තව තව හොඳට මේ ස්ථාවර වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩමුළුවෙන් පසුව නවාතැන්පල කරා ගිය පසුව භාවනාවේ භාවනා පුහුණු වීම යෙදීමට මා බලාපොරොත්තු වෙන්නේ පහත සඳහන් පරිදි වේ. සෑම දිනකම භාවනා පුහුණුව සඳහා කාලය වෙන් කරගෙන එම කාලයෙන් 150ක් පාරයන්ක භාවනාව සඳහා ඉතිරි 150 සක්මන් භාවනාව සඳහා යොදා ගනිමි. ආරම්භක අවස්ථාවේ මුල් විනාඩි කිහිපයක් තෝරාගත් අරමුණෙහි රැඳෙමින් පట్టල වීමට යොදාගෙන සිත කයෙහි පිටුවා ගතිමි. ඉන්පසුව කයෙහි සිදුවන මොනියම් හෝ චංචල කම්පන විඳීම් සහ සිතවිලි ආදී වශයෙන් වින්දනයන් කෙරෙහි සතිමත් වෙමි. මේ දැන් පුහුණු කාලයේදී මෙන් කමඨහන් අරමුණු සියුම් වී ගොස් ශරීරයේ නිසංසල සැහැල්ලු තත්වයකට පත් වූ පසුව ඒ දෙස බලා සිටිමි. අභිඥා මගඵල ලාභ අපේක්ෂාවලුත් තොර වූ සිතක් පවත්වා ගැනීමට යන්න යත්න දරමි. කය දෙස නිකම් බලා සිටීමේදී ඇතිවිය හැකි පාළු ගතිය, මෝසල ගතිය, කම්මැලි ගතිය භාවනාවේ දියුණුවක්සේ සලකමින් ප්‍රබෝධමත් ප්‍රබෝධමත් වීමට උත්සාහ ගනිමි. සති ධාරාව පවත්වාගෙන යාමේදී අවට ශබ්ද නිසා හෝ ශාරීරික අපහසුතා නිසා හෝ සිතුවිලි නිසා හෝ අරමුණෙන් බැහැර වී සිත නන්නත්තර වී ගිය පසුව ඒ පිළිබඳව පශ්චාත්තාප නොවි ඒ බව දැනගෙන මෙනෙහි කිරීමට සතියේ උත්කෘෂ්ඨ සතිමත් වීමක් බව පුරුදු කර ගැනීමටත් අදිෂ්ඨාන කරගතිමි. එදිනෙදා ජීවිතයේ පවත්වාගෙන යාමේදී කිරීමට සිදුවන අත්විඳින දහසක් ක්‍රියාකාරකම් වලදී සතිය පවත්වා ගැනීමට හැකියාවක් ඇති පුංචි පුංචි වැඩ කටයුතු වලදී සතිය පවත්වාගෙන යමින් ඒ දේවල් කිරීම පුරුද්ද පුරුද්ද වර්ධනය කර ගැනීමට වෑයම් කරමි. පැය දින සති ගණන් පසු කිරීමේදී මාගේ භාවනා පුහුණුව ඉදිරියට අඛණ්ඩව දියුණුවේ යයි නොසිතන අතර මගේ පාලනයෙන් තොර න්‍යාය ප්‍රත්‍රයක් යටතේ සියල්ල සිදුවන බව අවබෝධ කර ගැනීමට එය ගැනීමටත් එය ඇත්ත ඇති සැටියෙන් දැකීම බවත් දැන ගැනීමට පුරුදු වෙමි. මා අපේ භාවනා දිනචර්යාවේ අඩුපාඩු පෙන්වා දෙන මෙන් මා නිවැරදි මගට යොමු කරන සේක්වා තෙරුවන් සරණයි. මේකේ හොඳයි හැබැයි අනාගත හීනයක් මේ ලියලා තියෙනවා. ඒ නිසා මෙහි ඉන්න ටික ඔටික් කරගන්න. ඔය විදිහට අනාගත සැලසුම් හැදුවයි කියලා කිසිම කෙනෙකුට සාතික වෙන්න බෑ. නිවැරදි මත ප්‍රකාශ කිරීමක් තිබුණාට මේක මේ අනාගතේ කරන්න හදන දෙයක් පිළිබඳව කරන විකම්පනයක් මේකට කියන්නේ. භාවනා කරනකොට විකම්පන කියලා. ඒ නිසා ওই වගේ ඇති වැඩක් නැහැ. වර්තමාන මොහොතේ පුළුවන් තරම් ලැබිච්ච වෙලාවේ කරලා බලන්න. එතකොට මම අරවල් දේ කරන්නම් මේ දේ කරන්නම් කියලා දෙන පොරොන්දු පත්‍ර ඉච්චර ගණන් ගන්න යන්න එපා. ඒකල ඒකට නැති කරන්න කරන්න තියෙන ওই ලියන වෙලාවෙත් පුළුවන් තරම් බලන්න ඔය ලියනවා වෙනුවට සතිමත් වුණා නම් ඔය රචනයට වැඩි එක බොහොම වටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මෙය මාගේ මාගේ මුල්ම භාවනා හා නේවාසික අත්දැකීමයි. මුල් දිනවල දෙපා වලට රළු ස්පර්ශ වේදනාද සිසිල් තද සිසිල් මතු පිටක ඇති සිසිලසද සිසිලස සමතුලින් ඇතුළට විහිදී යන ආකාරයේද දැනුනි. අනතුරුව වම් කකුල කොට වී කොරකුමෙන් පැත්තට ඇලවි යන අයුරු දැනුනි. තබන තබන පියවර නිරීක්ෂණය කරන ආයුරින් බලන විට සිත පිටතට යන ගණන ක්‍රමයෙන් අඩුවී මළුව කෙළවර තෙක් සක්මන් කෙලිමි. පිටතට ගොස් නැවත ආවිත ස්තුති කෙලිමි. මුලදී දැනුණු අපහසුව දැන් නොදැනේ. උපදේශ පතමි. පරයන්ක භාවනාව. පස්වන දිනය වන විට සමූහ පරයන්ක භාවනාවට එකම ඉරියව්වකින් සිටීමට හැකියවීම දෙපා වේදනා දකුණු පස නලල කෙලවර හා වම් පස අත්ල මුල ප්‍රධාන නහර අතර කටුවකින් හාරන්න මෙන් තද වේදනාවක් දැනුනි. ඒ සෑම වේලාවකම ස්තුතිය ආවට ඔහොම හිටපන් පැත්තකින් තැබුවෙමි. වේදනා අමතක විය. පරයන්කේදී ඇතිවන උදාසීන බව, කම්මැලි බව, මත්ගතිය දැන් කැමැත්තක් නොමැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතේ ස්වභාවය හඳුනා ගැනීමට හසුරුවා ගැනීමට ලබා දුන් උපදෙස් වලට පුණ්‍යානුමෝදනා කරමි. තෙරුවන් සරණයි දිගාසිරි වේවා. වචන දෙකක් කියුන්නේ නැහැ බෑ. වචනයක් දෙකක් කියුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට මම හිතන අදහස සංක්‍ර මේ sannivedana වෙනවයි කියලා මේක එනිසා මේ ගැම්ම කඩා ගන්න නැතුව ඒ ඇති වෙච්ච ධෛර්යයෙන් හැකිතාක් රොටේ සති ධාරාව පවත්තන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ආශ්වාස ප්‍රශ්වාසයේ නාස්පුඩු ඔස්සේ දැනගනිමින් පරියංක භාවනාව කරමි. දැනට අවුරුදු දෙකක පමණ සිට ඔබ වහන්සේගේ වැඩසටහන් ඔස්සේ මෙලෙස පරියංක භාවනාව කරමි. ඊයේ සවස් වන තෙක් මා සැමදාම අද්දුටුවේ එකම දෙකි. එනම් හුස්ම රැල්ල තුනී වී කාය සංවේදනය වේදනාය සංවේදනයේ නොදෙනී සිත ඊතා සැහැල්ලු තැනක නිශ්චලව විනාඩි 3ක් පමණ රැඳී නැවත ආනාපානය ප්‍රකට වී කාය සංවේදන ලැබීම හරහා භාවනාවෙන් මිදීමයි. මෙලෙස පැය එකක් පමණ මා භාවනා කරන අතර සෑම පරියංකයකදීම ඊතා සැහැල්ලු ලෙස සිත තැන්පත් වී බාහිර අරමුණු කරා නිතර සිත ගමන් කරයි. සැහැල්ලු ලෙස සිත පැවැතියත් බාහිර අරමුණු කරා නිතර සිත ගමන් කරයි. මා සිත පිටගිය බව දැනගන්නේ එලෙස විභාගාතේ හෝ විභාගාතේ ගොස් නැවත අරමුණ අරමුණේ සිත පිහිටවන අවස්ථාවේදීය. නමුත් ඊයේ සවස පරයන්කේදී වෙනස් අත්දැකීමක් අත්දැක්කෙමි. එනම් ආනාපානය වෙනදා මෙන් තුනී වී නොගියේය. මා ලබාගත් සෑම ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයකට හොඳින් හොඳින් රළුව දැනුනි. ඒ ආශ්වාසය හා ප්‍රශ්වාසයන් අතර සිත බාහිර අරමුණු වලට පනින්නට හදන විටම මා ඒ සිත පිටුපස්ස හඹා ගොස් වැඩිදුර යා නොදී නැවත අරමුණේ සිත පිහිටවන බව හොඳින් දැනුනි. හොඳින්ම දැනුනි. මා එය බලහත්කාරකමින් සිදු නොකළ අතර සිත පිට පනින්නට යන විටම මා ඒ දෙස බලා සිටින්නාක්සේ දැනුනි. මා පුදුම වූයේ ඔබ වහන්සේ සවස කළ ධර්ම දේශනාවේදී මෙවැනිම තත්වයක් මෙවැනිම තත්වයක් ගැන දේශනා කළ බැවිනි. මා මේ පරියංකයකින් සිටින එම දේශනාවට පෙරය පරියංකයේ සිටියේ එම දේශනාවට පෙරය එම භාවනාවෙන් අනතුරුව සිත මනාව වෙනදාට වඩා සතිමත්ව එදිනෙදා කටයුතු කළ අතර අනතුරුව තිබූ ධර්මදේශනයේ සවන් දීමේදී පැය එකහමාරක් පුරාම මාගේ ඉරියව්ව වෙනස් නොවූ බව තේරුණි. වෙනදා මා විනාඩි 5න් 5ට ඉරියව්ව වෙනස් කරයි. ධර්ම දේශනාවෙන් අනතුරුව මා පැයක පමණ පරයන්ක භාවනාවක් සිදු කළ අතර එහිදී ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිත නොදිනුවත්වම පිටගිය අවස්ථා දෙකකදී ගේයින් ගෙට නැවත එන්නක් මෙන් එන්නක් මෙන් එම අරමුණ අවසානයේ නැවතුණු තැනට පෙර රැඳුණු අතරමඟ අරමුණු පවා හොඳින් මෙනෙහි කළ හැකි විය. කෙසේ වෙතත් මා ප්‍රථම වතාවට විනාඩි 45ක් පමණ සතිමත්ව ආනාපානයේ දෙස බලා ඇති බව ඊයේ දිනේ තේරුණි. ප්‍රශ්නය මෙලෙස ආශ්වාසය හා ප්‍රශ්වාසය සතියෙන් අත්දැකීමට ලැබුණද වෙනදා ලබන ආනාපානයේ සියුම්ම ගොස් කයේ හා සිතේ සැහැල්ලු බව නොලැබී යාම භාවනාවේ වර්ධනයක්ද නැත්නම් පාරමාරු වීමක්ද? තෙරුවන් සරණයි. ඉස්සල දවස්වල ඇත්තටම සංසිඳුණයි කියලා කිව්වට තාම ඒකේ පුංචි ඉතුරුවක් තියෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒකත් සාමාන්‍ය ආනපාන ගාට ලොකු වෙලා පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා සමහරට ඉඳුරන් ප්‍රනීත වුණාට පස්සේ ඉස්සර ආනපාන නැතුණයි කියපේ කනට තාමත් ඒකේ ගෙවි ගෙවි අනංශ පේන්න පටන් ගන්නවා. ඒක නැවත භාවනා ගොරෝසු වීමක් නෙවෙයි. පුංචි අරමුණ පවා ප්‍රනීත වෙච්ච ඉඳුරන්ට පේන ගතිය. කෙසේ නමුත් ඒක අපි කෝදුවක් කරගන්න අරක යාර කෝදුවක් මනින්ද තමයි සතියෙන් ඉන්නවනම් සතිය වරක පුලුල් භාවයට යනවා සරක ගැඹුරට යනවා with and the death කියලා depth එකට ගිය වෙලාවේ අරමුණේ විස්තර ගොඩක් පේනවා හැබැයි සංසන්දනය අඩුයි පළල් වෙච්ච වෙලාවේ හොඳ සංසන්දනයක් තියෙනවා හැබැයි එකකවත් කිඳා බැහිමක් වෙන්නේ මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වේලා තමයි ප්‍රත්‍යুৎপন্ন වේලා තමයි ආනපානේ වර්ධනයේ සිද්ධ වෙන්නේ ඒ නිසා වරක වරක අරමුණේ කිඳා බහින වරක අරමුණේ තැම්පත් වීමක් වෙන්නේ නැතුව සියල්ල සමතුලිතේ වීමක් සංසන්දනය වීමක් වෙනවා සතිය තියෙන තාක්කල් ওই දෙකේ ඕනේ මුණතකට යන්න පුළුවන් දෙකම හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මා පරයන්කේ හිඳගෙන මම දැන් මෙතන යයි මෙනෙහි කොට හිඳගෙන සිටින ඉරියව් දෙස බලා සිටිමි. කය පොළවට ස්පර්ශ වන ස්ථාන දෙසත් කයේ ස්වરૂපයේ දෙසත් බලා සිටිමි. එසේ සිටින විට සිත එයින් බැහැරව සිතවිලි සිතවිලි හටගෙන ඒ ඔස්සේම ගොස් සංසුන් වේ. පසුව නින්දකට පැමිණි ස්වභාවයක් පෙන්눔 කලත් ඒ ඇතුළතින් සිතුවිලි ධාරාවක් වැනි දෙයක් නින්ද තුලින් ගලාගෙන යයි. එහිදී පිටතින් කිසිදු බාධාවක් නොදෙනේ. ඒ අවස්ථාවේ හිසද උඩුකයද ඉදිරියට නැමීම සිදුවේ. මෙසේ පෑ භාගයක් තරම් කාලයක් සිට සිටි පසු අවදි වීමක් සිදුවේ. පසුව ශබ්ද වේදනා සිතුවිලි වලින් සිත පිරේ. එවිට වෙනදා මෙන් භාවනාව කැඩුනා යන හැඟීමක් පශ්චාත්තාවයක් සිදු නොවේ. ඊට පසුව බාහිර සිතුවිලි වලින් බැහැරව නැවතත් සිත එකලස් වී ෂණිකව පවතින නින්දකට පැමිණීමක් දක්නට ලැබේ. එවැනි ෂණිකව පැවතුණු නින්දද නින්ද බොහෝ වාර ගණනක් පරයන්කේ තුල සිදුවේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී සිත සක්‍රීය පාදයේ පිහිට වූ විගස ඉබේ සක්මන් කිරීමක් සිදුවේ. එසේ ටික වේලාවක් ගමන් කරන විට නොදැනීම පාදයෙන් සිත ගිලිහි වෙනත් අරමුණු කරා යයි. ටික වේලාවකින් වෙනත් අරමුණක් ලෙස වහා වටහාගත් යලිත් සක්‍රීය පාදයට පමණක් සිත තබමි. යලිත් පෙරසීම සක්මන ස්වංක්‍රීය සිදුවේ. වරක පාදයෙන් බැහැරව තිබෙන කාලය වැඩි බව වැටහුණත් සිත පශ්චාත්තාපයටපත් නොවේ. ඔබ වහන්සේගෙන් උපදෙස් පත්මි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පත්මි. ඒ පරියන්කේදී කම්පල වීම, නිශ්චල වීම, වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න හිත පුදුම තරතුණකමකට එනවා. එතකොට සක්මනේදී උනත් අනායාසයෙන් කරනවද ආයාසයෙන් කරනවද කියලා ඉච්චර ගණන් ගන්නෑ. Taman සක්මන් කරන බව තේරෙනවා. ඒකෙන් ගොඩක්ම ආනිසංස ලැබෙන්නේ එදිනදා වැඩවලට. එදිනදා වැඩවලදී හිත පිට ගියයි කියලා තමන්ට තමන් අනුකම්පා කරනවා. මට ඕනකමක් තිබිලා නෙමෙයි මේ හැටි කියලා. එතකොට නැවත අරමුණට හිත ගන්න තියෙන ඉඩ වැඩි පශ්චාත්තාප වෙනවට වැඩි. ඒ නිසා අර පරියංක විස්තරෙදි කියලා තියෙන විදිහට කොච්චර දෝ හිත පිට යනවා කොච්චර දෝ විශ්ිනවා කොච්චර දෝ තැම්පත් වෙනවා කොච්චර දෝ එකලස් වෙනවා අන්න මේ දෙපැත්ත වැඩි වාර ගාණක් එක පණියක්දී අත්දකින්න පුළුවන් නම් ඒ තරමටම තලතුණා බවක් ලැබෙනවා ශක්මන්ට සහ ඉදිනත වැඩවලටත් අනුග්‍රහයක් එහෙම නැත්නම් ආත්මනුකම්පාවක් ලැබෙනවා කියන එක තහවුරු කරගන්න. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාව ඊයේ සවස පරයංක භාවනාව මට ඊට හොඳට උණ බව හැඟුණි. ආනාපාන සති භාවනාවෙන් පසු සතිය හොඳට පිහිටි අතර පස්වරු 7 සිට 9 පෑ දෙකක් පමණ සිහියෙන් සිහියේ සිත සතියේ සිහියේ සිත පිහිටුවා ගතිමි. එවේලේ භාවනාව හොඳට සිදුවුණු අතට වෙනත් සිතිවිලි දෙක තුනක් පමණ ආවත් නැවත ලිහිසියෙන් සිත පිහිටුවා ගැනීමට හැකිවිය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව කොටස් වශයෙන් කළෙමි. එක පතුලේ සිත පිහිටුවාගෙනද දෙක දන හිසේ සිත පිහිටුවාගෙනද තුන මුළු ශරීරයේම සිත පිහිටුවාගෙනද සාර්ථකව කළ බව හැඟී ගියේමි. තවත් උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේකට ඇතර උපදේශයක් දෙන්න තරම් දෙයක් ඇත්තේ නෑ. මේ අල්ලගත්ත ක්‍රමේ දිගට කරලා කරලා අත්දැකීම් තහවුරු කරගන්න එකයි කරන්න තියෙන්නේ. අනවශ්‍ය බාධාවල් වලට හිත නොයවා හම්බ වෙච්ච එකලස දිගට පවත්වන එකේ සූරකම තමයි දැන් තියෙන්නේ. ධර්මදේශනය ගැන ප්‍රශ්නයකුයි ආහාර ප්‍රතිවේක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයකුයි තියෙනවා. ධර්මදේශනාවෙන් දැනගත යුතු කරුණු. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ සවස සවස් කාල ධර්මදේශනාවට අනුව යම් කෙනෙක් සතිමත්ව සිටින අවස්ථාවේදී එම සිටුවේ වල කමඨහන් සුද්ධ කළ යුතුය යන ආකාරණේ සම්බන්ධව ප්‍රශ්නයක් පැන නැගී තිබේ. එම අවස්ථාවට පත් වූ පසු නොඑක් විදිහේ සිතුවිලි ගලා එයි. පෙරතරම් නොවුවත් ඉඳහිට සිත පිට යයි. ඒ තේරුම්ගෙන නැවත මුල් තැනට මුල් තැනට එන්නෙමි. යම්කිසි ශබ්දයක්, ගන්ධයක් ඔස්සේද අතීත හෝ වර්තමාන රූපයක් මතකයට ඒම නිසාද එවැනි වටිනාකමක් නැති දේවල් නිසාද සිත පිට යයි. එක කමඨහන් සුද්ධ කළ යුත්තේ රාගය දේශය හරහා එන සිතුවිලි වලින්ද දෙක සතිමත් වූ අවස්ථාවේදී ඒ අවස්ථාව ගැන සිත පහදවාගෙන මා හුස්ම රැල්ල දිහා බලා සිටිමි. එය නිවැරදිද? එම අවස්ථාවේ කළ යුත්තේ කුමක්ද කියා පැහැදිලි නැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් කමඨහ යටහත් පහත් ඉල්ලා සිටින්නේ මාගේ ප්‍රශ්නවලට උත්තර සපයා දෙන ලෙසය. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ලැබේවා. දැන් හිතේ ඇත්තටම රාග ద్వේෂ මොහ නැති වුණත් මේ හිත පිට යනවා නැවත මං හිතට ගත්තා ගත්ත බව මං දන්නවා අන්නේ බව සතුටින් ප්‍රකාශ කරනකොට අහන්න කෙනෙක් ඉන්නවනම් ඒක බුද්ධ ශාසනයක් තියෙන කාලේ ඒක අහන්න කෙනෙක් නැත්තම් ඉතින් බුද්ධ ශාසනයක් නැහැ අපිට ගොඩ ඉන්න බෑ ඒ නිසා හිත පිට ගියත් නැවත ගත්තත් ගත්ත බව දැනගත්තත් තව කෙනෙකුට ප්‍රකාශ කිරීමේදී තමයි ඒකේ ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම දිගට කෙරෙන්න. ඒ නිසා ඒ සාකච්ඡා මාර්ගයේ රහත් වුණාට පස්සෙත් සාරිපුත්‍ර ස්වාමීන් කොට්ටිත මහ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන්සලා කරලා තියෙනවා. කියලා තියෙනවා මෙන්න මේවා මගේ හිතට මෙහෙම මෙහෙම වෙනවා කියලා ඒ කමඨාන් සුද්ධ කරන්නේ මේ රහත්ලා ඉවර වෙලා ඒත් වාර්තාවට යනවා භාවනා කරන හිතක මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා. ඒවා පසු ජනතාවට, පස්චිම ජනතාවට පූර්වාදර්ශ වෙන්න නිසා ටිකටම ධර්ම සාකච්ඡාව යන්න ඕනේ rahat උනත් වෙන්න ඕනේ කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි. ආහාර ප්‍රතිවේක්ෂාව සම්බන්ධෙනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආහාර ගන්නා විට එම ආහාරයේ අපහට දක්වා ඇති ලෙස පිළිකුල් බව ප්‍රතිවේක්ෂා කිරීමේදී මට ආහාර ගැනීමට ඉතා අපහසු වේ. වමනය වීමට එයි. එබැවින් මා ආහාර ගන්නා විට ආහාරය ප්‍රතිවේක්ෂා කිරීමට බී වී ඇත. එබැවින් මා ආහාර ගන්නා විට එය අපහසු නොවන ලෙස ගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මේදී අපි කියලා නැහැනේ ප්‍රතිවේක්ෂා කරන්න කියලා. එහෙම කියනවා. ඒ නිසා ඉතින් Tamange කන්නඩිය මූණ බලලා මූණ කැතයි. ඒකට බය වෙනවා. බලන්න එපා. කන්නඩිය ගලවලා දාන්න. මූණ හදන්න බෑ. මේ කිසි දෙනක ඔයගේ මේ මේ ප්‍රතිවික්ෂා කරපන් අසුබේ බලපන් කියන්නේ නැහැ. ඉතින් වර ගෙදරින් ගෙනාපු කණු කන්දල් මෙහෙදි රෙදි හොදන්න පටන් ගත්තාම මෙහි මේ උසාවියත් සවුත් වෙනවා. ඒ නිසා ප්‍රතිවික්ෂා කිරීමකින් තොරව ආහාර ගන්නකොට සතියෙන් ගන්න. ඒ සතිය කරන්න බැරි අයට තමයි ඒ ප්‍රතිවික්ෂා ක්‍රම තියෙන්නේ. ඒ නිසා ඒව පටලවා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕනම සිවුම් උපකරණකින් තුවාල කර ගන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මෙහි උපදේශ පන්තියට අදාළ නැහැ මේ ප්‍රශ්නේ. අපි එහෙම කියලා නැහැ. තේරුවන් සන්නේ ස්වාමීන් වහන්සේ අවසන් ප්‍රශ්න සියල්ලම. ඊයේ මේ පරයන්ගෙට ඉන්නකොට මේ පැය භාගයකින් විතර මේ හුස්ම රැල්ල මේ නැති වී යෑම පෙවුණා. ඒ කියන්නේ එකපාරම. මේක ස්වාමීන් වහන්සේ. ඔය දැන් 17ක් ප්‍රශ්න වල 10ක් විතරම තිබුණේ එහෙම තමයි. ඒතකොට Tamanට භාවනා හොඳයි කියලා හිතෙන්නේ සතිය තියෙනවායි කියලා හිතෙන්නේ ආනාපානේ පේන වෙලාවේ තියෙන සතියද නැත්නම් ওই වගේ හුස්ම දැල්ලා ආනාපානේ නොපෙනී ගිය වෙලාවේ තියෙන සතියද වඩා කාර්යක්ෂම වඩා සූර වඩා කුසලතාවයකින් තියෙනවා කියලා හිතෙන්නේ. හුස්ම දැල්ලා මේ පෙනෙන සතිය. ඔය ඒක නිසා එතකොට ඒ කියන්නේ අපි භාවනා භාෂෙන් ගන්න රූප ලෝකයට ආසාව තියෙනවා. එයා රූප ලෝකෙ ගෙවෙනවට කැමති නැහැ. එතකොට යාට රූපේ ගෙවීම කරදරයක් වෙනවා. නමුත් භාවනාවේදී රූපේ ගන්නේ තියාගෙන ඉන්න නෙවෙයි ඒක ගෙවෙන දෙයක් බව නිසා තමයි. ඉතින් ඒක නිසා රූපේ තියෙනකොට ආනාපානේ තානාපානේ තියෙනකොට තියෙන සතියයි ආනාපානේ ගෙවීම අපි කැමතුණක් නැතුණක් වෙනවා. එතකොට සතිය පවත්තන එක ආනාපානේ තියෙනකොට පවත්තන සතියට වැඩිය සූර වැඩක්. කුසලතාවකින් යුක්ත වැඩක්. දක්ෂතාවකින් යුක්ත වැඩක්, සෙල්ලක්කාර වැඩක්. ඉතින් දවසේ භාවනා කරනකොට මෙහෙම වෙන්න පුළුවන් කියලා ඇස්තිලා යන්න. එතකොට ওই තියෙන බය වෙනුවට ඒක දිහා සෙල්ලක්කාර හැඟීමකින් නැත්තම් රැඩිකල් වාදීව ස්පෝර්ට්ස්මන් කෙනෙක් විදිහට බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක වැරද්දක් නෙවෙයි. සූදානම්ව නොගිය නිසා ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අනිත් දවසේ කරනකොට සූදානම්ව යන්න. එතකොට ඕකේ තියෙන ඔය උඹස් බය කෝල ගතිය, කෝඩු ගතිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් වැඩි වෙලාවක් ඒ උස්ම නැති වුණාට පස්සේ කලකොල වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඒකෙම හිත පැවැත්වුවොත් ආනාපාන හිත පාත්‍රණයට වැඩිය අඩු පෙට්‍රෝල් ප්‍රමාණයකින් වැඩි දුර ප්‍රමාණයක් යනවා වගේ සාන්තියක් එදාට තේරෙයි. ඊට ඉස්සෙල්ලා දැන් දැනට අවශ්‍ය කරලා තියෙන එකට බය නැතුව සූදානම් වෙලා යන්නේ. දැන් අපි එවනා මෙතෙක්කට සක්මන් භාවනාව සඳහා වෙලාව අරගන්නවා අපි තුනට පුරුදු පරිදි එකතු වෙමු නැවතත් පරියංක භාවනාවට සමූහික භාවනාවට සම්බන්ධ වෙච්ච ශීල දිනාටම තෙරුවන් සරණයි